අරුචින මහතාට පැහැදිලි කරලා දෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව් දෙරුවන් සරණයි. ඔව් එහෙනවා. ස්වාමීන් වහන්සේ දැන් දේශනාව තුළ කියවන දේවල් ඔක්කොම එකනේ සිද්ධ තුළ තියෙන නමුත් අපි දැන් ඒවා ලට වීර්ය ඒ වගේ ලැජ්ජාව බය කියන දේවල් සිත තුළ තියෙනවා නමුත් ඒවා මුලදී මුලදී ටිකක් යන මට්ටමේදී ඒවා තියෙනවාද කියනවත්වත් දැනෙන්නේ නැහැ හරි. එතකොට ඒක හඳුනා ගන්නනේ දැන් අපි ඒකත් සතිය වැඩිම තුලින් තමයි මේ වගේ ಗುಣ කියනවා කියන එකවත් දන්නේ. නැත්නම් මුලින් අපි ගත්තොත් මේ ශබ්දාව ওই වගේ කුලධර්ම තියනවාද කියන එක දන්නේ නැතුව කාමච්ඡන්දයට යටවෙනවා. ඒ කියන්නේ සියලුම ඉන්ද්‍රියන්ගෙන් එන අරමුණු තමයි නිතරම සිත ඇසුරු කරමින් ඉන්නේ. ඔව්. ඒකත් සාමාන්‍යයෙන් මෙතන සතිය එළිය කියන්නේ විපස්සක හැදෙන්නේ මොකද එතනින් ආකමු. කොහොමයි ජලපීම ටිකක් මට ඒක පැහැදිලි වුණේ නැහැ. කොහොමද එතකොට සතියෙන් බේරිලා ආවොත් ඇතුළේ තියෙනවා නෑ මට හිතෙන්නේ ඔක්කොම නිකන් සාමූහික වැඩ කරන ගතියක් තියෙන්නේ සතිය කියන මේන් ගැලවිලා එනවා කියනකොට එයා පෙන්නලා දෙන ගතියක්. එයා වැරද්ද පෙන්නලා දෙනවා. එයා මේක හරි මේක වැරදි කියලා එයා නිකන් පෙන්නලා දෙන ගතිය තියෙනවා. එතකොට ප්‍රඥාවෙන් තමයි කපලා දාන්නේ නැත්නම් ප්‍රඥාවෙන් තමයි ඒක වළක්වන්නේ. එතකොට ප්‍රඥාවත් එතෙන්ට හරියටම නිකන් ගැළපිලා එනවා සතියෙන් මතු කළා දුන්න මෙයා වැරදි කෙනෙක් මෙයා නිවැරදි කෙනෙක් මෙයා ඇතුළත වාසියෙක් මෙයා පිටත වාසියෙක් මෙයා උත්තුකාරයෙක් එහෙම කියලා නිකන් සතියෙන් පෙන්ලා දෙන ගතිය තියෙනවා. මතක් කරලා දෙනවටක් ගාලා. ප්‍රඥාවෙන් තමයි එයාව එක්ක බැහැර කරන්නේ, ඉවත් කරන්නේ, හරි කෙනෙක් නම් ලං කරගන්නේ, තව දියුණු කරන්නේ. ඒක නිකන් දෙන්නා එකට තමයි ගමන් කරන්නේ නැතුව අරයා තනියෙන් ඉඳීමක්ම නෙමෙයි දෙන්න එකට සාමූහිකව වැඩ කරන්නේ. දෙන්න විතර නෙමෙයි අනිත් ඔක්කොම හත් දෙනා මේ කාතකින් බැලුවා. මේ ගුණධර්ම හතේම තියෙනවා එකිනෙකට උදව් කරන ගතියක්. ඔව්. ඉවලකට පෙළගස්සලා තියෙන එකයි ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන විදිහ නිකන් පොඩි වෙනසක් තියෙනවා නේද? ඔව්. ඔව්. සමහර විට නිකන් අර සද්ධාව මුලින් කතා කිරීම තුළ යම්කිසි නිකන් ඉඟියක් එනවා සද්ධාවෙන් තමයි ඉතින් වැඩේට බැස්සේ. එකපාරටම ඉතින් අපිට ප්‍රඥාව නැහැ, එකපාරටම විපස්සනා නුවණක් නැහැ. ඉතින් පටන් ගත්තේ ශ්‍රද්ධාව. නේද? යන්න යන්න පුරුවන් එක්තරාන්දමක ෆ්ලෝ එකක්, එක්තරාන්දමක පියවරෙන් පියවරට යන ගමනක් මේ ගුණධර්ම හතේ යම් පමණක පෙළ ගැස්සিলা තියෙනවා. ශ්‍රද්ධාවෙන් පටන් ගත්තා, තමන් තුළ බය ලැජ්ජාව ටිකක් වර්ධනය කරගත්තා, ඊට පස්සේ අපි හිතමු වීරයක් ආරම්භ කළා ඒක තව දිගට කරගෙන ගියා දැන් ඔන්න සතිපත් බවක් දියුණුනා ප්‍රඥාවක් දියුණුනා නුවණක් ඊට කලින් ඉතින් යම් භෞෂක භාවයක් ඇති කරගත්තා ඉතින් ඔයගේ මේ මේකේ යම් ප්‍රමණක තෙල ගැස්වීමක් දකින්නත් පුළුවන් හැබැයි තවත් පැතිවල තියෙනවා දැන් උදාහරණයක් වශයෙන් සති සම්පජඤ්ඤ සූත්‍රයේදී ඔය සතියයි සම්පජඤ්ඤයයි තමයි මුලින් තියලා කතා කරලා තියෙන්නේ ඊළඟ පියවර හැටියට තමයි හිරියොතප් දෙක පෙන්වන්නේ ඒ නිසා මේ එක එක නිකන් අර බෙහෙත් වට්ටෝරු වගේ තමයි. ඒ කියන්නේ දැන් ඇතැම් වෙලාවට බුදුරජාණන් වහන්සේ සතිය ප්‍රඥාව මුලින් කතා කළා ඒක වර්ධනය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න හිරියොතප් දෙක වැඩෙනවාය. ඒක වර්ධනය වීම නිසා ඔන්න කාය සුචරිතේ කාය නැත්නම් වචී සුචරිතේ මනෝ සුචරිතේ කියලා අර දුෂ්චරිත අයින් වෙලා සුචරිත පැත්තකට එනවය සීලය පැත්තට එනවය ඔන්න තව ඊළඟට ප්‍රඥාව වැඩෙනවය කියලා එහෙම දේශනා කරලා තියෙනවා. මේ මේ සූත්‍රයේදී විශේෂයෙන්ම පටන් ගන්න දිනන ශ්‍රද්ධාවෙන් ඊට පස්සේ ඔන්න හිරියොතප් දෙක කතා කරලා තිනවා ඊට පස්සේ වීරය බහුශ්‍රත භාවය ඒ වගේ දේවල් කතා කරලා ඊට පස්සේ තමයි සතිය කතා කරලා තියෙන්නේ ප්‍රඥාව කතා කරලා තියෙන්නේ හැබැයි මට හිතෙනවා කෙසේ නමුත් මට හිතෙනවා කෙසේ නමුත් අපි කියන්නේ දැන් මේක එකක් 100 100ක් දිනු කරලා ඊළඟ එක පටන් ගන්නවා කියලා අදහසක් ගන්න අවශ්‍ය නැහැ මේ ඔක්කොම නිකන් සමාන්තරව දිනු කරගෙන යන්න පුළුවන් ගතියක් අපිට හිතා ගන්න පුළුවන්. සීල එක දැන් උදාහරණයක් වශයෙන් ප්‍රඥාව එකකට අරගෙන අපි නිබ්බේධිකා ප්‍රඥාවක් හදාගන්න උද්‍යම්මේ ඥානයක් දිනු කරගන්න තනියෙන් හැදීමට වඩා හිතන්න යා පොතක් පතක් බලන. එතන ඔන්නේ යම්සි බහුසුත භාවයක් කරහා සුතමේ ඥානයක් කරහත් ප්‍රඥාවක් දිනු ඊට පස්සේ චින්තාමේ ඥානයක් ඔන්න තව තව ඒක විමසා බැලීම හරහා දිනු වෙනවා. පස්සේ අපිට ඕන විපස්සනාවක් වඩන්න ගියාම භාවනාමය ඥානෙකුත් දිනු වෙනවා. ඒතකොට ප්‍රඥාවේ විවිධ පැතිකඩ දිනු වෙන ගතියක් සමාන්තරව දිනු කළ හැකි ගතියක් පේන්න තියෙනවා. ඔව්. අවස්ථාව අනුව මේ අය කියලා කියලා කියන්නේ තමයි තමන්ගේ සිතට දැනෙන ස්වභාවය. නමුත් ප්‍රඥාව කියන එක අපිට ඇතුලේ ලෝකයක් එක්ක සම්මුති ලෝකයක් එක්ක ගැලපුවක් ආ එහෙම නෑ එහෙමම කියන්නත් බෑ නේද? එහෙම කියන්නත් බෑ. දැන් ලැජ්ජා බය කියන එක තමන් තුළ සම්මුති ලෝකය දැනගත්තත් නැතත් තමන් තුළ ලැජ්ජා බය තියෙනවා නම් Taman තනියෙන් ඉන්නේ. ඒතර සම්මුති ලෝකයේ ඇත්තට අපිට ඕන නම් නොසලකා හරින්නත් පුළුවන්. නමුත් එයාගාව ලැජ්ජ බය තියෙනවා නම් එන්න එයා කෙලෙස් වලට ඉඩ දෙන්නේ නැහැ. එයාගේ හිත කෙලෙස් වලට ආක්‍රමණය කරගන්න නැත්නම් කෙලෙස් වලින් කිලුට කරන්න එයාගේ හිත ඉඩ දෙන්නේ නැහැ. මොකද මේ ලැජ්ජ බයක් තියෙනවා. දැන් දැන් සමාජයට බිය වෙන්නේ මේ දියුණු කරපු කුසල් දහම් ටික මේ කෙලෙස් ටික ඇවිල්ලා විනාශ කරයි කියලා. නේද? එහෙමත් හිතන්න පුළුවන්. සමාර්ථයක් ඔව් විවිධ ඔව් විවිධ අර්ථ සලකන්න පුළුවන්. විවිධ අර්ථ සලකන්න පුළුවන්. දැන් මුල් එක මුල් මට්ටමකදී නිකන් එයාට බිය සලකන්න පුළුවන්. ඔන්න කායෙන් හරි දඬුවමක් ලැබෙවි මේ මං වැරද්ද කරාම. එහෙම කියලා හිතෙන්න පුළුවන්. නැත්තම් අපාය යන්න වේවි මේ වැරද්ද කරාම කියලා එහෙම හිතෙන්න පුළුවන්. නමුත් ඉන් එහා ගිහිල්ලා ටිකක් දියුණු මට්ටමේදී එතකොට එයාට සමහර විට හිතෙන්න පුළුවන් මේ වගේ දැන් මම මේ භාවනා කරන කෙනෙක් මෙහෙම විපස්සනාවක් දියුණු කරන කෙනෙක් මං වගේ කෙනෙකුට මෙහෙම මේක මේ වැඩේ ගැලපෙන්නේ මේ කෙලෙස් හරියන්නේ මේක අබිරමණය කරන එක සුදුසු කියලා ඒ පැත්තෙන් එයාට තව ටිකක් ගැඹුරු මට්ටමකින් දියුණු මට්ටමකින් ලැජ්ජා පහළ වෙන්නත් පුළුවන්. ඒ නිසා එක එක මට්ටම් ඒකෙත් හිතා ගන්න පුළුවන් ඉතින්. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව ලක්ෂ්මන් දිවිපත් කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා. සතිය විකවා කියන කතාවක් විතර පස්සේ කම් කියලා. ඊපස්සේ ප්‍රඥා විද්‍යාවේ වුණාම මේ කෙනෙකුට දාන වශයෙන් අරුණ රාගාරුණ සත්‍යය කියලා ඒකට ඒ අරුණ රාගාරි සම්පූර්ණ මේ උඹ උඹ රටා සම්පූර්ණ මොකද අරගෙන ඊට පස්සේ ඒක විදියට සම්මත දුරකටන් දුරපස්කම් වම ඒක සතිය දුක්ඛයට එන්නත් සංඥාවේ දුක්ඛයට එන්නත් ඉතිම ස්වභාවයට නිසිතේන අනිශ්චිත ධර්ම නියතේ මාසේ කියන්නේ ඒ මානසික ස්වභාවය බෞද්ධ රූපේ ප්‍රතිපියාගන්න ඉලක්ක ඉලක්ක අනුමුණේකට ඒක පොඩ්ඩක් සංඝස් ප්‍රතිපියාගන්න ඔව් හොඳයි. අතරම මේක අපි ටිකක් සාකච්ඡා කරා මීට කලින් වතාවකදී. ඒ කියන්නේ දැන් මතක ශක්තිය කියන එක ඒක මෙතනක් තියෙනවා නිකන් සාමූහික ක්‍රියාවක්. අපිට එක එක જાතියක ක්වොලිටි එකකට එක જાතියක කුසලතාවයකට විතරක් ඒක යොදන්න අමාරුයි. මේ ඔක්කොම ටික සමූහයක් වශයෙන් හොඳට ක්‍රියාත්මක වෙනවා තමයි ඔන්න මතක ශක්තිය රැඳෙන්නේ. දැන් අදත් අපි එකක් එක කොටසක් ඉතින් මම කතා කළා. ඒ තමයි අපි මතක තියාගන්න උත්සාහත් වෙන අවස්ථාව. එතන තියෙන්න ඕනේ හොඳට පැහැදිලි මනසක් වර්තමානයේ හිත තියෙන්න ඕනේ සතියෙන් තියෙන්න ඕනේ ඒ අරමුණට හිත හොඳට යෙදලා තියෙන්න ඕනේ. එහෙනම් ඒ අරමුණ හොඳට හිතේ ධාරණය වේවි. ඊට පස්සේ මයවද මතක් කරගන්න අවස්ථාව ඊළඟ අවස්ථාව. ඒක දෙවෙනි අවස්ථාව. අපිට මේක සිද්ධ වෙන්නේ ඔන්න අවුරුද්දකට පස්සේ. ඒ අවුරුද්දකට පස්සේ සිද්ධ වෙන දෙවෙනි අවස්ථාවෙද්දිත් එතකොටත් අන්න යාගේ හිතේ යම් පැහැදිලි ගතියක් තියෙන්න ඕනේ, සහැල්ලු ගතියක් තියෙන්න ඕනේ, සතිමත් බවක් තියෙන්න ඕනේ. එහෙමනම් අන්න හිමසා බලද්දී ඒක මතක් වේවි. ඔය අවස්ථා දෙකක් තියෙනවා. අනිත් එක තමයි අපි ඒකට මතක තියාගන්න සංඥා පාවිච්චි කරනවා. මොකද සංඥා වලින් තමයි සෑහෙන දුරට ඔන්න මතක තබා ගන්නෙ. ඒකට මෙතන සංඥා වලිනුත් සෑහෙන පමණක සහයෝගයක් දැන් යාට ලැබිලා තියෙනවා. ඇතම් විට ඒකයි මම කිව්වේ දැන් අර අපි විපස්සනාවක් එහෙම වඩනකොට ඇතම් කාල වකවානු එනවා සංඥා හිත අබිරමණය කරන්නේ සංඥා ගන්නෙ නෑ. නිමිති ගන්නෙ නෑ හිත ඇතුළට. එතකොට සමාලාවට මතක ශක්තියේ යම් යම් හැලහැප්පීම් වෙන්න පුළුවන්. එතකොට සංඥාවලත් යම්සි කන්ට්‍රිබියුෂන් එකක් යම් පමණක සහයෝගයක් දායකත්වයක් මෙතට සිද්ධ වෙනවා. ඉතින් අනිත් එක දැන් මේවා තෝරලා බේරලා ගන්න මතක මතක් වෙන එක නිවැරදි එකද මතක් උනේ. ඒවත් ඉතින් තෝරලා බේරලා ගන්න එහෙම ගත්තොත් ඉතින් ප්‍රඥාවෙනුත් යම් සහයෝගයක් විමසීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒක ඒ නිසා මෙන්න මේ මතකයේ ක්‍රියාත්මක වීම කියන එකට සංඥා ස්කන්ධයේ බලපෑමකුත් තියෙනවා. සතියේ බලපෑමකුත් තියෙනවා. ඊළඟට අපි තුමු ප්‍රඥාවෙත් යම් පමණක බලපෑමක් තියෙනවා. ඒතකොට මේ ඔක්කොගෙම නිකන් සාමූහික බලපෑමක් තියෙනවා කියලා තමයි කියන්න වෙන්නේ. මට මහත්තයා මට ඇහෙන්නේ නැහැ මේ මේ පැත්තේ පොඩ්ඩක් අධික වර්ෂාවක් යනවා චුට්ටක් හයියෙන් කියනවාද? නෑ නෑ නෑ. ඔව් ඒ ඔව් ඔව් එතන නම් ඉතින් වෙන කතාවක් තියෙන්නේ චතුර්පාද ඥානය කියන අභිඥාවක් යම්ස කෙනෙක් උපදව ගත්තා නම් එතන දහමේ පෙන්වන්නේ ඒ අභිඥාව පාදක කරගෙන තව කෙනෙක් උපදින තැන, තව කෙනෙක් කර්මානුරූපව උපදින තැන ඒක තමන්ට හොයාගන්න පුළුවන්, තමන්ට දැනගන්න පුළුවන් කියන කාරණා. ඒක ඇත්තටම මතකයට අදාළ දෙයක් නෙමෙයි. කැවිලා අර හුබ්බේ නිවාසාරස. හුබ්බේ නිවාසයේද? ඔව් ඔව් ඔව් ඒක හරියි. ඔය පුබ්බේ නිවාසයත් මට හිතෙනවා ඒ වගේම එයාට ඒවා නිකන් මතක තියෙනවම නෙමෙයි. එයාට නිකන් අර පුබ්බේ නිවාස අභිඥා පාදක කරගෙන හිත නිකන් ගෙනියන්න පුළුවන් අතීතයට ගෙනහිල්ලා මොනවා හරි අතීත සිදුවීම් මතක් කරගන්න පුළුවන් වගේ ගතියක් කියලා තමයි මට හිතෙන්නේ. හැබැයි ඒක ට්‍රේන් කරන මට්ටමේදී නම් ඒක ඒක හිතට හුරු කරන මට්ටමේදී නම් පොඩ පොඩ තමයි හුරු කරන්නේ. يعني ඔය නිකන් වෙන ක්‍රම එහෙම විසුද්ධි මාර්ගයේ පෙන්ලා තියෙනවා. ඒ කියන්නේ එයා ඔන්න මේ අපි තුමු පැය කීපයකට කලින් සිදුවීමක් මතක් කරගන්නවා. ඊට පස්සේ දවසකට කලින් සිදුවීමක් මතක් කරගන්නවා. දින කීපයකට කලින් සිදුවීමක් මතක් කරගන්නවා. සතියේට කලින් සිදුවීමක් මතක් කරගන්නවා. මාසයකට කලින් සිදුවීමක් මතක් කරගන්නවා. ඔන්න ඔය වගේ ට්‍රේන් කළා, පුහුණු කළා, දිනු කරගත යුණු දිනු කරන මාර්ග සමහරලාට පෙන්ලා තියෙනවා. ඉතින් ඒවා ඉතින් ටිකක් අර අභිඥාවලුත් ඇතිව ඕවා කරනකොට සමහරට ඊට වඩා තීක්ෂණව ගැඹුරට පැහැදිලිව එනවා වෙන්න පුළුවන්. ඔව් ඔව් ඔව් ඔව් ඒක හරි. කියන්නේ දැන් අපි ඉතින් දැන් ඔය බුබ්බේ නිවාසානුසතිය ඇති කරගන්න කියලා ඉතින් මහන්සි වෙනවට වඩා අපිට වටින්නේ ඉතින් කෙලස් කෙලස් ටික ඉවර කරගන්න මාර්ගයක් දිනු කරගන්න තමයි ඉතින් අපිට වටින්නේ. ඔතන මේ අරණ අරුණ ආපු ගාම ඉස්සර මම ඉස්සර සප්ලයි වික්ටු වැඩි වෙනවා. අන්න හරි. සම්පූර්ණ නැත්ත. සම්පූර්ණ නැත්ත. මොකද අපි ඒක ගලපන්න යනවනේ. එතරම් හිටියේ මම දැන් මෙතනත් ඉන්නවා මම එතකොට ඔන්න කෙනෙක් හදා ගන්නවා පුද්ගල භාවයක් හදා ගන්නවා මේ අතීත සිද්ධි දෙක සම්බන්ධ කරලා. එතනම තියෙන අවිද්‍යාවක්. අපිට ඕක කඩා ගන්න පුළුවන් නම් එතන අපි මේ අතීතය අතීතයේ මුල් කරගෙන කෙනෙක් හදන ගතිය වළක්ව ගන්න පුළුවන්. හොඳයි. හොඳයි. හොඳයි. ඊළඟ දහම් පැතුම් ශාකච්ඡා ඔව් ඇහෙනවා. පැහැදිලිව නැසක ධර්මදේශනා වල ගන්න දුන්නා. ඒක සාමාන්‍යයෙන් දැන් අපේ ශ්‍රද්ධාව මට දෙන්නා. ඒකත් විදිහට ඔබම කියනවත් එකම තවත් පොඩක් පොඩක් තව ඒවා කිව්වක් නිසා ඒක කියන විදිහට. ඔව්. දැන් ශ්‍රද්ධාව ඔබමත් ඉන්නේ පටන් ගන්නවා දැන් විවිධ ශ්‍රද්ධාව ඉතාම ගැඹුරට තියෙනවා මේ අපි දැන් අපි දේශනා ගැන ඔව් ඉතින් ඒකට උනාසේ අන්තිම කිව්වේ ප්‍රඥාව කියන්නේ ප්‍රඥාව මේ අර ඒකේ දේවය මේ දැකීමේ ප්‍රඥාවනේ ඉතින් අපිට ගන්න ගන්න වෙනවා කියන්නේ ඔව් එතකොට ඒක කනේ ඒක සම්බන්ධ කරන්න පුළුවන් අර ප්‍රඥාවයකට දැන් උදාහරණයක් වශයෙන් ප්‍රඥාවෙන් අපිට දැන් බලන්න පුළුවන් නම් විදර්ශනා විදර්ශනා කරනකොට පේනවනේ දැන් මේ මේ ඇහිම ඇහිම හැදෙන නිසා දැන් දැකීම ඒ වගේ දැන් අපිට ආයතන හරහා කරුණු හරහා එනකොට මම හැදෙන හැටි බලන්න පුළුවන් ප්‍රඥාව හරි හරි ඒක Claro. දැන් මට සසර පිට වෙලා හරි දැකලා එතකොට එතන මේ බයක් තියෙනවා ලැජ්ජා තියෙනවා දැන් මේ හරි එහෙමත් වෙන්න පුළුවන්. ඒක සම්පූර්ණ ඇත්ත. දැන් ඔය ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ලැජ්ජා බය දෙක ඉස්සරහට දානවා ආර්ය ශ්‍රාවකයාට. කියන්නේ සෝතාපන්න මට්ටමේ ඉඳන් ආර්ය භාවයටපත් වෙච්ච කෙනාට විපස්සනා වඩද්දී සමහර වෙලාවට අර තරම් මේ නැවත නැවත විමසා බලන්න පටිච්චසමුප්පන්නව හිතන්න එහෙමවත් එපා අවශ්‍ය නැහැ. නිකන් දැන් බලන්න මේක මේ ලැජ්ජාවට කාරණයක් නේද ආයිත් මේ හිත ගිහිලා උපාදාන කරන එක. ලැජ්ජාවට කාරණයක් නේද ආයෙත් හිත ගිහිලා මේ විදිහට කෙලස් ඇහිඳ ගන්න එක. අට්ටියති හරායති jigucchati කියලානේ මේ මතක් කරලා දෙන්නේ. ඒතර ආර්ය ශ්‍රාවකයාට බුදුරජාණන් වහන්සේ නැත්නම් සෝතාපන්න ආදී ඒ ආර්ය භාවයට පත් වෙච්ච තැනත්තර සේක පුජ්‍යලයට බුදුරජාණන් වහන්සේ කියන්නේ අර කලින් මට්ටමේදී කියපු අවවාදේ නෙමෙයි. මෙතෙන්ද නිකන් තියෙනවා ලැජ්ජා බය ඉස්සරහට ගත්ත ගතිය. දැන් ඔයාලට කලින් තේරලා තියෙනවා. දැන් මෙච්චර දැන් දියුණු කළාක් තියෙනවා. ඒත් ඔන්න හිත ගිහිලා ඇල්ලුවා. ඒ ඇල්ලීම ගැන ඔන්න මේ ලැජ්ජාවට ලක් වෙන. ඒ ගැන නිකන් ජුගුප්සාවක් හිතේ ඇති කරගන්න. කියලා මේ පැත්තට නිකන් යොමු කිරීමක් කරලා තියෙනවා. ඒ නිසා මේ නුවණ වඩාගෙන අපිටම උපාදාන රහිතව ඉන්න පුළුවන් වෙච්ච තැනැත්තා නැවතත් මේ හිත උපාදාන කරනවා දැකීම තුල අන්න යාගේ ඇති වෙනවා තව පැත්තකින් මේ ලැජ්ජාවක්. තවත් පැත්තකින් බයක්. එක පැත්තකින් ලැජ්ජාවක් ඇති වෙනවා අනේ මේ මෙච්චර කියලා දීලත් මෙච්චර යඹලට තේරලත් තාමත් මේ හිත මේ මේ නොහික්මුණු වැඩේ කරනවා නේද කියලා. අනිත් පැත්තෙන් එයාගේ හිතේ බයක් ඇති වෙන්න පුළුවන්. මෙච්චර කළත් මේ හිත තාමත් ගිහින් ඇල්ලීම හරහා තාමත් මේ හිතේ අනුසය ආශ්‍රව ක්‍රියාත්මක වෙනව නේද කියලා. ඒ නිසා ලැජ්ජ බය කියන එකෙත් සෑහෙන ගැඹුරක් ඉහළ ඉහළ මට්ටම් වලදී පවා අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඔව්. හොඳයි හොඳයි. ඊළඟ දහම ඔව් ඇහෙනවා මේ මේ පැත්තට පොඩක් වර්ෂාවක් තියෙනවා පොඩක් හයියෙන් මහත්තයා කතා කරන්න. ඔව් මට ඇහුණා ගොරෝණ පස්සේ. ඇහෙනවා ඇහෙනවා. හලෝ. කොරෝනාත් මේ ලැජ්ජා බය නැති නිසා මේ සිරුම ආපකරන අපරාධ කිව්වේ මේ සමහර විට මේ වගේ වුණත් වත්තතාවේ මත අවස්ථාවේ ගන්නවා ඒක පොඩි අවස්ථාවක් ඒක මුලින්ම අපහාරය ගෞරව සමෝතම සාමාන්‍ය ආධිපත්‍ය මේ වගේ ප්‍රශ්නෙදී මේක දුරු කරගන්න ආවාද දිනවා අපේ කොමල මාළව සයිලබ් ඔව් කිව්වා මහත්තයා. ඒ උතුලින් තියන්න. දැන් අතර මෙහෙමයි. දැන් එක එක ක්‍රම ඉතින් අපිට කියන්න පුළුවන්. එකක් තමයි මේ එකක් තමයි මේ මේ වැඩේ කියන්නේ කරන්න ගියාම දැන් අපි දහම ඉගෙන ගන්න ඉගෙන ගන්න අපි දමු දැන් සිල් රකින්න රකින්න දැන් සිල් බිඳින්න ලැජ්ජාවක් ඇති වෙනවා සිල් බිඳින්න බයක් ඇති වෙනවා අර අපාය පිළිබඳ බයක් ඇති වෙනවා. ඒ වගේ පැති වලින් ඉතින් හිතන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් තවත් අර අද දැනුත් කතා කළා වගේ තව ටිකක් ඉතින් මේකේ අපි හිතමු ධර්මයක් පරිශීලනය කරනවා. තාටියක් පොතපත බලනවා. ධර්ම ඉගෙන ගන්නවා. ඒතර ඔන්න තව තව සියුම් පැති බුදුහාඳුරු පෙන්ලා තියෙනවා. තව තව සියුම්ම කෙලෙස් හැදෙන හැටි අපිටම පෙන්ලා තියෙනවා. එතකොට ඔන්න තවත් ටිකක් මේක තද කරනවා. තද කරනවා කියන්නේ මේ පටිබුරු පටිතද කරනවා අපේ ලොකු සානංශ කියනවා වගේ. තවත් ටිකක් ලැජ්ජ බය ඇති වෙනවා. මොකද මේ බුදුහාඳුරු මේ පැත්තත් එපා කියලා තියෙනවා මේ පැත්ත මේ මේ පැත්තේ තියෙන ආදීනව පෙන්ලා දීලා පෙන්ලා දීලා තියෙනව නේද? කියලා ඔන්න තව ටිකක් ඉතින් එයා ලැජ්ජ බය ඇති කරගන්නවා. ඒ වගේ එයා අර දහමට පැමිණි මට්ටමට වඩා ඒක තව ටිකක් එහාට එහාට යනකොට ඉතින් එක පැත්තකින් කියන්න පුළුවන් ලැජ්ජ බය වර්ධනය වෙනවා කියලා. අනිත් පැත්තෙන් ඒකට නුවණත් එකතු වුනහම ඒ දියුණු කරන ගුණධම් ටික ආරක්ෂා කරගන්න ඕනේ මේ ටික කෙලෙසගෙන හරියන්නේ නැහැ කියලත් ඔන්න ලැජ්ජ බයක් එන්න පුළුවන්. ඔව්. තමයි යොදා ගන්න තියෙන්නේ නේද? ඔව්. ඔව් ඔව් ඔව් සර්වන් සන්නයි. ආකාර ඉතින් අපිට ප්‍රශ්න කරන්න සම්බන්ධ වෙන රටෝ ආකාරයේ පොඩි තමක් කරොත් ඉතින් තමයි වගේ එතකොට surprised. Yeah. අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම. ඔව් ඔව්. ඒකයි. ඒ කියන්නේ අපි දහම ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න අපිට මේ අකුසලය සම්බන්ධයෙන් ඒක හිතට වැද්දා ගැනීම සම්බන්ධයෙන් අකුසලයක් හිත තුළ පුරුදු වීම සම්බන්ධයෙන් තියෙන විපාක ටික ඒකේ තියෙන භයානකත්වය ඒකේ තියෙන ආදීනව ටික වඩා වඩා තේරෙන්න පුළුවන්. දැන් මුලදී තමයි අපි නිකන් පොඩ්ඩක් ඔය මේ අපාය යන්න බය අනිත් අයගෙන් එන පරානුවාද බය අනිත් අය විවේචන කරාවිය, දෝෂාරෝපණය කරාවිය කියලා ඒ තියෙන බය නැත්නම් ගුරුවරයෙක් වැඩිහිටියෙක් දෝෂාරෝපණය කරාවිය ඒ කියන බය සමාජයෙන් ලැබෙන දෝෂාරෝපණ ගැන ඒ තියෙන බය ලැජ්ජාව මේ පැත්තක් අපි කතා කරන්නේ එකතින් අර ටික ඕලාරික මට්ටමක් ඒක නිකන් අර නීතියට තියෙන බය වගේ එකක් තමයි එතන තියෙන්නේ ඊට පස්සේ පස්සේ යෝගාවචරය තමන් තුළ නුවණක් දිනු කරන්න දිනු කරන්න එහෙම නැත්නම් දහමක් දිනු කරන්න දිනු කරන්න. යාට ආයි සමාජයේ නීතියක් තිබුණා අය නැත අය අනිත් කෙනා දැක්ක අය දැක්කේ නැහැ කියලා එක නෙමෙයි අදාළ වෙන්නේ. දැන් එයාගේ හදවතින්ම හෘද සාක්ෂියෙන් වෙන්න ඕනේ එහෙනම් ලැජ්ජ බය කියන එක. ඒ වගේම දැන් මේ දිනු කරන ප්‍රතිපදාවට මේ කරන්න යන වැඩේ ගැලපෙනවද කියලා විමසා බැලීම හරහා තොන්න ඒවි ලැජ්ජ බය කියන එක. ඊට පස්සේ අපිටම හිත කෙලසුන්ගෙන් තොරව පවත්වද්දී ඒ කෙලස් කෙරෙහි එන්න ඕනේ කාතකින් නැජ්ජ බය කියන එක. ඊළාට උපාදාන වලින් තොරව හිත පවත්වද්දී උපාදාන කිරීම සම්බන්ධයෙන් එන්න ඕනේ ඔන්න නැජ්ජ බය කියන එක. ඉතින් ඒ වගේ මේ ප්‍රතිපදාවේ එහාට එහාට යනකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ අවස්ථානුකූලව මේ විපස්සනා මට්ටම් වලදී ඊට අනුරූපව ලැජ්ජ බය ක්‍රියාත්මක වෙනවා කියලා ඉතින් හිතා ගන්න පුළුවන්. ඒ වගේ සමහරවිට මේ කියන්නේ සමහරවිට හරි. මර්ධනේ ඔව් මර්ධනේ කරනවා කියන එකටත් වඩා දැන් විපස්සනාවට යනකොට නම් ඒ කියන්නේ අකුසලය දකින්නේ ඒක මගේ කරගන්නේ නැතුව පුජ්‍යල භාවයක් එකට ඇඳගන්නේ නැතිව අපි තුමු කෙලෙස් හිතක් ආවහම රාගසිතක් ආව මේක හුදෙක් රාගයක් මේක හුදෙක් ද්වේෂයක් කියන තැන තියලා බැලද්දී පුදුම විදිහට අර ඒකෙන් ඉවත් මගේ කර නොගෙන සිටීමක්, කුජල භාවයක් ආරෝපණය නොකර සිටීමක් සිද්ධ වෙනවා. එතකොටත් මේක වැඩෙන්න තියෙන අවස්ථා හුඟක් ඇකිල්ලා යනවා. ඒකෙන් ලැබෙන්න තියෙන ප්‍රතිවිපාකත් සෑහෙන අඩු වෙන්න පුළුවන්. ඒකට චේතනා පහල කරන්න යන්නෙත් නැහැ. එතකොට අර අකුසලයේ ප්‍රහාණය කිරීමේ තව උපක්‍රමයක් තව ප්‍රඥාව මිශ්‍ර වෙච්ච උපක්‍රමයක් තමයි ඒකාතින් අපි හඳුනගන්නේ. ඒ අකුසලයෙන් බැහැර වෙන්නේ නිකන් ඩිස්ටන්ස් එකක්. නිකන් ඒකෙන් ඉවත් වීමක්. ඉවත් වීම හරහා එයා පෝෂණය නොවී යාමක්. අකුසලයට ආහාර නොදී සිටීමක්. පැත්තෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා එක එක ක්‍රම ඉතින් අඳුන ගන්න පුළුවන්. ඔව්. හරි. හරි. හරි. හරි. හරි. යන්න දෙන්න. අන්න හරි. ඒක හරි. ඒකම තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ඒ කියන්නේ දැන් ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවානං කයං වදා. ඒතර මේ දැනගන්න ඕනේ හොඳට සතියෙන් පෙන්ලා දෙන්න ඕනේ. ඊට පස්සේ දැකලා දැකගෙන දැනගෙන තමයි ඉතින් ප්‍රහාණය කරන්න තියෙන්නේ. වැඩ වෙනවා. ස්වභාවයෙන්ම ඉස්සරහට කියන්න පුළුවන්. ඒකෙන් දැන් කර්මය විපාක දෙන්නත් ඊට සුදුසු පරිසරයක් සකස් වෙනවා. ඊට උවමනා කරන හේතු සම්පාදනය වුණාම තමයි කර්මයක් විපාක දෙන්නේ. ඒතර මම අකුසලයට බර වෙලා ඒ අවස්ථාව ලැබුණා නම් ඉතින් සමහරට ඊට අදාළ අකුසලයකුත් ඉදිරිපත් වෙලා ඒක විපාක දෙන්නත් අවස්ථාවක් තියෙනවා. දැන් හිතන්න කාගෙන් හරි පිහියනුමක් ලබන්න මොකක් හරි අකුසලයක් තිබුණා. මම ඔන්න අකුසල පැත්තකින් ගිහිල්ලා ඔන්න හොර හොර රංචුවකට මේක දුනා. එහෙම නැත්නම් අපි හිතමු බේබද්ද මේ පිරිසකට එකතු වුණා. ඔය වගේ දෙයකට මම මේ වෙලාව තියෙනවා නම් අකුසලේ පැත්තක් ලබන්නේ. විපාක දෙන්නත් අර වගේ කර්මයක් තියෙනවා. මේ අවස්ථාව සැලසුණු ගමන් ඉතින් ඒක විපාක දෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි ඒ වෙනුවට අපි හිතමු ඒවැයෙන් සම්පූර්ණයෙන් වැළකීලා අපි වෙනත් පැත්තක් දිනු කරගෙන යනවා නම් සමහරට ඒ අකුසලයට විපාක දෙන්න අවස්ථාවක් නොලැබී යන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මේ කියන්නේ අකුසලයේ විපාක දෙන්න නම් ඊට අදාළ යම් පරිසරයකට සකස් වෙන්න අවශ්‍යයි ඒක තමයි හිතා ගන්න තියෙන්නේ. ඒකත් ඒකත් එක මට්ටමක් කියන්න පුළුවන්. ඔව්. හරි. හරි. හොඳයි. හොඳයි. හොඳයි. පෙරවන් සන්නයි. හොඳයි පින්වත්නි අද මම කල්පනා කරනවා මෙතනින් සාකච්ඡාව නවත්තන්න. මොකද ටිකක් ධාරානිපාත වර්ෂාවසුත් මේ වැටෙනවා. ඉතින් අද දවසේත් අපේ ධර්ම දේශනාවකින් ධර්ම සාකච්ඡාවකින් එකතු වෙලා රැස් කරගත්තා වූ සීලමු කුසල් දෙවියන් ඥාතීන් සීල ලෝකවාසීන් සමග බෙදාගමු.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 සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍යා සාදු සාදු සාදු